එහෙමනම් හිතේ හටගත් යම්කිසි තණ්හාවක් ඒ තණ්හාව තේරුම් ගත්තා. හැබැයි තණ්හාවට ස්වාභාවිකව ඡේමී යන්න ඉඩ දුන්නා. අපි සාමාන්‍යයෙන් කරන්නේ හිතේ යම්කිසි තණ්හාවක් ආසාවක් පහළ වුණාම ඉක්මනටම ක්‍රියාත්මක වෙලා ඒ තණ්හාවට දාසයක් වෙන එක. ඒ තණ්හාව කියපු අනු කියපු ආකාරයට කටයුතු කිරීම තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා. ඒ කියන්නේ මේ ලෝකයේ ඌණයි හැමතිස්සෙම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 පටිනිස්සග්ගෝ කියවම අතහැර දැමීම. මුක්ති, නිදහස් වීම, අනාලයෝ. එතනත් ආශා නොකර අතහැර දැමීම. කියන අර්ථය එතකොට මෙතෙන්දි ගන්න පුළුවන්. එතකොට දුක්ඛ නිරෝධය සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ එතෙන්දි ඉදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං කියලා අන්න අපේ හිතේ අම් අවස්ථාවක තණ්හාව දුරු වෙලා ගියා නම් දැන් ඔන්න තණ්හාවෙන් තොරයි හිත. තණ්හාව ෂේ වුණා, තණ්හාව නිරුද්ධ වුණා.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 ඒ සාමකාමී බව තමයි මේ හඳුන්වන්නේ මෙතන දුක්ඛ නිරෝධයක් වශයෙන්. ඒ හටගත්ත තණ්හාව ක්ෂය වුණා, ආශාව ක්ෂය වුණා. ඒකේ ප්‍රතිඵලයක් වෙච්ච දුක දැන් පහළ ගියා. දැන් අන්න දුක නැති ස්වභාවයක්. සාමකාමී ස්වභාවයක්, ශාන්ත ස්වභාවයක්, තැම්පත් ස්වභාවයක්, නිශ්චල ස්වභාවයක් ඔන්න හිතේ තියෙනවා. ඒකන්න කෙනෙක් සාක්ෂාත් කරනවා. අවබෝධ කරගන්නවා. ඉතින් එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් විස්තර කරද්දී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 ඒ සත්‍ය සංයුත්තේ භාගතුන් වහන්සේ දේශනා කරනවා ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවාණං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ මහණෙනි මේ ආශ්‍රයයන්ගේ ඡේවීම දන්නා කෙනාටම දක්නා කෙනාටම සිදුවෙන බව මම දේශනා කරනවා නොදන්නා කෙනාට නොදක්නා කෙනාට නෙවෙයි එහෙනම් මොනවා හරි දෙයක් දැනගන්න ඕනේ මොනවා හරි දෙයක් දැක ගන්න ඕනේ මේ ආශ්‍රයයන් ඡේ වෙන්නේ මොකද්ද මෙන්න මේ දැනගත යුතු දැකගත යුතු දේ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 හඳුනා ගන්නා කෙනාට, තේරුම් ගන්න කෙනාට අන ආශ්‍රවයන් ඡේවීමක් ප්‍රහාණය වීමක් සිද්ධ වෙන බව භාගතුන් වහන්සේ පෙන්වනවා. ඉදන් දුක්ඛ නිරෝධං වික්ඛවේ ඥානතෝ පසතු ආසවානං කයෝ හෝති. මෙන්න මේ වෙලාවේ දුක්ඛ නිරෝධයක් සිද්ධ වුණා. නැත්නම් තණ්හාව ඡේ වුණා, තණ්හාව තණ්හාවෙන් හිත නිදහස් වුණා, ඒ සාමකාමී වුණා අන් කියලා අන්නේ தත්වය. යම් කෙනෙක් යම් මොහතක සාක්ෂාත් කරනවා නම් අවබෝධ කරගත්තා නම් අන්න එතෙන්දී අන්න ආශ්‍රයයන්ගේ ඡේවීමක් සිද්ධ වෙන බව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 ශීලයේ වශයෙන් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මාර්ගාංග තුනත් සමාධියේ වශයෙන් සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මාර්ගාංග තුනත් ඊළඟ ප්‍රඥාව වශයෙන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන මාර්ගාංග දෙකක් වෙන් වෙන් වශයෙන් ප්‍රකාශ කළා සීල සමාධි ප්‍රඥා වශයෙන් ත්‍රිශික්ෂාවක් වශයෙන් දේශනා කළා තියෙනවා. ඒකෝට අපිට එහෙමනම්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 ඒක හට ගන්නා ආකාරය වෙනස් වෙන ආකාරය කැලි කැලි වලට බිඳිලා යන ආකාරය වෙනස් බෙදිලා යන ආකාරය අන්න දුක ආත්මයෙන් තේරුම් ගැනීමක් ඊට පස්සේ එතෙන්දී ඒකට මුල් වෙච්ච හේතුව යම් යම් ස්පර්ශයන් ඒතර අන්න ඒ බඳු හේතුන් හඳුනා ගැනීමක් ඊට පස්සේ එය හඳුනාගත්තට පස්සේ ඒ වේදනාවන් අත්හැරීම නිසා වේදනාවන් රූප සමවීම නිසා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 මේ විවිධාකාර ධර්ම ක්‍රම නැත්තම් පරයාය දේශනා කරලා තියෙනවා මේ සියලු පරයායන් මේ චතුරාර්ය සත්‍ය ධර්ම පරයාය තුලට අන්තර්ගත කරන්න පුළුවන්. ඒකතර මෙන්න මේ ආකාරයෙන් එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන භාගතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට සතිපට්ඨාන සූත්‍රයේදී යම්ස කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ක්‍රමානුකූලව තව තව ප්‍රගුණ කරනවා නම්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 ඒ සඳහා මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවලිය අවසන් කරනවා. සියලු දෙනාටම පෙරවන් සරණයි.